තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ ධර්ම සාකච්ඡාවට අදාළ මාතෘකාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඉතින් අද දවසේ විශේෂයෙන් සුබ අලුත් අවුරුද්දක් කියලා කිව්වහම අලුත් අවුරුද්ද පිළිබඳවත් එක එක ආකල්ප මති මතාන්තර සමාජයේ තියෙනවා. නමුත් අපි දැන් මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳව අපි හැම විටම පැහැදිලි කරන්නේ ලෝකයේ තියෙන නාම රූප ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම සමූහයක්. එතකොට ඒවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් යම් යම් ඵල ගොඩනගනවා. එතකොට මේ හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙන. එතකොට අපි මේට ඉහතදිත් කතා කරලා තියෙනවා ස්ත්‍රිය පුරුෂයා මව පියා ආදි වශයෙන් ගත්තාම පරමාර්ථ වශයෙන් ගත්තොත් එතන තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක් පමණයි. නමුත් ඒ වෙනත් ස්ත්‍රියක් කියලා ගත්තහම තියෙන නාම රූප ධර්ම ටිකට වඩා මව කියලා ගත්තහම එතන නාම රූප ධර්මවල ගොනු වීමේ යම්කිසි විශේෂතාවයක් තියෙනවා. ඒ නිසා තමයි වෙනත් කාන්තාවක් ඝාතනය කළාම සාමාන්‍ය මනුෂ්‍ය ඝාතන අකුසලයක් සිද්ධ වෙන්නටත් Tamanගේ මෑණියන් ඝාතනය කළාම ආනන්තර පාප කර්මයකුත් සිද්ධ වෙන්නේ. එතකොට කර්මය බලවත් වෙන්නේ මොකක් නිසාද? අර හේතු ප්‍රත්‍යවල විශේෂත්වය නිසා. එතකොට අන්‍යකාන්තාවක් ඝාතනය කළා වුණත් එතන නාම රූප ධර්ම සමූහයකට තමයි බලපෑම් ඇති කරන්නේ. තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කළා වුණත් නාම රූප ධර්ම සමූහයකට තමයි බලපෑම් ඇති වෙන්නේ. එතකොට එහෙම වුණාට ඒ කර්මය වඩා බලවත් වෙන්නේ මොකක් නිසාද වෙනත් ස්ත්‍රියක් කියන තැන තියෙන නාම රූප ධර්ම යම් ආකාරයෙන්ද හේතුඵල වශයෙන් ගොනු වෙලා තියෙන්නේ මේ ඝාතනය කරන පුද්ගලයාට තියෙන හේතුඵල සම්බන්ධතාවය මොකක්ද අන්න ඒ ඒ මාතෘත්වය කියන තැන නාම රූප ධර්ම ගොනු වෙන ආකාරයත් ඒ ගොනු වීම මේ ඝාතකයාට තියෙන සම්බන්ධයත් කියන කාරණා මත තමයි එතන කර්මය වඩා බලවත් කරන්නේ ඒ වගේම අපි කතා කළා සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තහමත් රහතන් වහන්සේ නමක් ගත්තහමත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගත්තහමත් ඒ හැමතැනකම තියෙන නාම රූප ධර්ම. නමුත් සාමාන්‍ය පුද්ගලයයි රහතන් වහන්සේ සර්වඥන් වහන්සේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ නාම රූප ධර්මවල තියෙන විශේෂතා නිසා. විශේෂ ලක්ෂණ නිසා. ඒ වගේම ඒවායි හේතුඵල සම්බන්ධතාවය නිසා. මෙන්න මේ විදිහට මේ ලෝකයේ සමහර ප්‍රඥප්ති තියෙනවා ඒ ප්‍රඥප්තිය අපට එකවරම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රඥප්ති සැකසීලා තියෙන යම්කිසි පරමාර්ථමය පදනමක් ඇතිවයි. සමහර ප්‍රඥප්ති තියෙනවා ඒවා එහෙම ලොකු පරමාර්ථමය පදනමක් ඇතුව සැකසිච්ච නෙමෙයි. දැන් අපි මීට ඉහතදීත් කතා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පංචවිධ ඤේය මණ්ඩලය ගැන කතා කරනකොට සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති. එතකොට සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ කියන ඒවා පරමාර්ථ වශයෙන් කරන පැහැදිලි කිරීම එහෙම නැත්නම් පරමාර්ථමය අවබෝධය. ප්‍රඥප්ති කිව්වහම අර පරමාර්ථ ධර්මවලින් සැකසුණු ලෝක සම්මුතිය තුල ව්‍යවහාර කරන කාරණේ. ඒතර පරමාර්ථ ධර්ම වලින් සැකසුණු ලෝකය පිළිබඳව ලෝක විවාහාරය කොමක්ද කියන එකත් බුදුරජාණන් වහන්සේ හරියටම තේරුම් ගන්නවා. දැන් අපි ගොඩක් දෙනෙකුට සිද්ධ වෙන ගැටලුවක් තමයි සහ ව්‍යාකූල බවක්. එහෙම නැත්නම් දුර්වලකමක් තමයි අර ප්‍රඥප්තිය හේවත් සම්මුතිය දකිනකොට අපි පරමාර්ථය ගැන නොසලකා හරිනවා. පරමාර්ථ ධර්ම ගැන අපි වඩා සැලකිලිමත් වෙනකොට සම්මුති ප්‍රඥප්ති කියන ඒවා නොසලකා හරින්නට ඇතම් කෙනෙක් උනන්දු වෙනවා. ඉතින් එහෙම වෙනකොට තමයි ඔය අලුත් අවුරුදු කියන්නේ මොනවද? ඔය බුද්ධ ආගමේව නෙමෙයි, ඒවා හදාගත්තු ඒවා, ඒවා මේ Hinduන්ගෙන් ආපු ඒවා, ඒවා පස්සේ කාලේවා, ඒවා අපේ ඒවා නිකන් මිත්‍යා දෘෂ්ටිය. අන්න ඒ වගේ මතවාද ටිකක් ගොඩ නැගෙන්නේ අර මෙතන තියෙන නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව සහ ඒ චාරිත්‍ර වාරිත්‍ර සැකසීලා තියෙන්නේ මොන හේතුඵල පදනමක් මතද කියලා හරියට තේරුම් නොගන්නකොට තමයි අපට ඒ ගැටලුව මතුවෙන්නේ. දැන් සම්මා සම්බුදුවරු ලෝකය අවබෝධ කරනකොට පරමාර්ථ වශයෙන් පවතින දේ අවබෝධ කරගන්නවා ප්‍රඥප්ති වශයෙන් සම්මුති වශයෙන් ලෝකේ තියෙන දේවල් වල තියෙන විශේෂතාවයත් උන්වහන්සේලා වටහා ගන්නවා. සමහර ප්‍රඥප්ති තියෙනවා ඒවා එතරම් විශේෂ පදනමක් මත ඒ කියන්නේ පරමාර්ථමය පදනමක් මත සැකසිච්ච නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තාම දැන් මේ ප්‍රඥප්ති කතාව හුඟක් දීර්ඝ කතාවක්. ඒකේ මේ විවිධ ප්‍රභේදයන් පවතිනවා. එතකොට සමහර ප්‍රඥප්ති තියෙනවා ඒ සටහන අනුව තබාගත්තු යම් යම් ප්‍රඥප්ති. උදාහරණයක් හැටියට ගත්තහම දැන් අපි මැටි ටිකක් අරගෙන ඒ මැටි වලින් වළඳක් හදනවා. කලයක් හදනවා. පිඟානක් හදනවා. කෝප්පයක් හදනවා. පීරිසියක් හදනවා. ඇතිලියක් හදනවා. කොරහක් හදනවා. දැන් එකම කුඹල් කරුවා එකම මැටි පිටෙන් අර විවිධ භාජන හදනවා. දැන් මේ හැමතැනකම පරමාර්ථ වශයෙන් තියෙන රූප කලාප එකම ස්වરૂපය. දැන් එතකොට එකකට කලය කියන්නේ අනිකට මොට්ටිය කියන්නේ අනිකට ඇතිලිය කියන්නේ අනිකට කෝප්පේ පිඟාන එතකොට කොරහ මේ එක එක නම් කියන්නේ මොකක් නිසාද හැඩය මත ඒකට කියනවා సంఠාන ප්‍රඥප්ති කියලා. సంఠාන කියලා කියන්නේ හැඩය වෙනස් වෙනකොට ඒක ලෝකයේ හඳුන්වන සම්මුතිය වෙනස් හැබැයි සමහර ප්‍රඥප්ති තියෙනවා ඒවා යම්කිසි යථාර්ථවාදී පදනමක් මත තමයි මේ ප්‍රඥප්ති ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රඥප්ති තමයි මව, පියා, රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ආදී කාරණා ගත්තහම එතන සැකසීලා තියෙන යම්කිසි පරමාර්ථමය පදනමක් මත තමයි මේ ප්‍රඥප්තිතර මවපියා කියන්නේ ප්‍රඥප්තියක් තමයි. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥප්තියක් තමයි. හැබැයි මේ ප්‍රඥප්තිය එහෙම හඳුන්වන්නට යම්කිසි පැහැදිලි පදනමක් තියෙනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ විශේෂයෙන් අපේ සිංහල සංස්කෘතිය තුළ පවතින සමහර காரணා ගත්තන් පස්සේ ඒවා පසු කාලීනව විකෘති කරගෙන අර්ථ ශූන්‍ය විදිහට පවත්වනවා වෙන්නට පුළුවන්. හැබැයි ඒවා තුල පරමාර්ථමය වශයෙන් සැකසුණු යම් යම් පදනම් තියෙනවා. එතකොට දැන් ජ්‍යොතිර්විද්‍යාවේ ඒක පැහැදිලි කරනවා මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය. එතකොට ජ්‍යොතිෂය ගැන මම එච්චර දන්නෙත් නැහැ. ඒ පිළිබඳව පැහැදිලි කරන්නට නෙවෙයි මම මේ උත්සාහ කරන්නේ. මේ රූප වශයෙන් මේ ලෝකේ භෞතික ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය. දැන් අපි පසුගිය දිනවල කතා කරන්නේ භූත රූප ගැන. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට තේජෝ ධාතුව කියලා කියන්නේ රූප උපද්දවන්නට සමත් වෙනවා රූප පවත්වන්නට සමත් වෙනවා රූප විනාශ කරන්නට සමත් වෙනවා ඒක තමයි අපි අර පැහැදිලි කරගත්තේ දියාරු පිටි ටිකක් තාච්චියකට දැම්මට පස්සේ යටින් ගින්දර දාපුවාම ඒ ගින්නේ බලපෑමත් එක්ක ගින්නේ ප්‍රත්‍යවීමත් එක්කලා දියාරු පිටි ටික ඊට පස්සේ සුවඳ හමන රසවත් ආප්පයක් බවට පත් වෙනවා එතකොට දිගටම ඒ ගින්න ගින්නෙන් දැවෙන්නට සැලැස්සුවොත් අර රසවත් සුවඳ හමන ආප්පෙම අඟුරු බවටපත් වෙනවා. තව ටිකක් ඒක ගින්නට දැවෙන්න සැලැස්සුවොත් ඒකම අලු බවටපත් වෙනවා. දැන් එතකොට ආප්පයක් නිර්මාණය කරලා කන්නට සුදුසු රසවත් ප්‍රණීතවත් ගුණසම්පන්න ආහාරයක් නිර්මාණය කළේ තේජෝ ධාතුවේ. ඊට පස්සේ ඒක ආහාරයට නොසුදුසු මට්ටමට විනාශ කරලා අහෝසි කළේ තේජෝ ධාතුවේ. ඒතර තේජෝ ධාතුව ලෝකයේ දේවල් උත්පාදනය කරන්නටත් පවත්වන්නටත් විනාශ කරන්නටත් හේතු එය තමයි ප්‍රධාන වශයෙන්ම ඍතුජ රූප කියලා හඳුන්වන්නේ. එතකොට ලෝකේ බහුලව සවිඥානික සත්වයින්ගේ සත්වකයක කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූපත් ක්‍රියාත්මක වෙනවා. අවිඥානික යම්කිසි වස්තුවක ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඍතුජ රූප. එතකොට මේ මහ පොළව, ඉරහඳ තාරකා, ගහකොළ මේවා තුල ක්‍රියාත්මක වෙන්නේ කර්මජ රූප ඒවයි නැහැ. චිත්තජ රූප නැහැ. එතකොට ආහාරජ රූපත් ඒවාහි ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? සමහර කෙනෙක් හඳුනා ගන්නවා අර ගහකට අපි පොහොර ටිකක් දැම්මහම ඒ ආහාරයෙන් නේද යැපෙන්නේ වගේ අදහසක් ඇතන. පොහොර කියන්නේත් ගහ කියන්නේත් දෙකේම තියෙන තේජෝ රූප කලාප මේ එහෙම නැත්නම් ඍතුජ රූප ඒ නිසා එතන ආහාරජ රූප කියන කාරණයක් එහෙම නැත්නම් රස ඕජාවෙන් ඇති කරන රූප කොටාසයක් එතන ක්‍රියාත්මක වෙන්නේ පටවි ආපෝ තේජෝ ආයෝ තියෙන තැනක වර්ණ ගන්ධ රස ඕජා කියන එක එහි ස්වභාවයෙන් පවතිනවා හැබැයි ඕජා ගුණය හේතු කොටගෙන යලි රූප උපදවන්නට පුළුවන්කම තියෙන්නේ ජීවි ශරීරයක පමණයි කියන එක තමයි අභිධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට අන්‍ය භෞතික වස්තුන්ගේ පටවියාපෝ තේජෝ වායෝ තියෙන හැමතැනකම වර්ණ ගන්ධ රස ඕජා තියෙන. ඒතර ඕජා රූපේ තියෙනවා. හැබැයි ඕජා රූපය පාදක කොටගෙන යලි රූප උපදවීම භෞතික ලෝකේ නැති බව තමයි අභිධර්මයේ පැහැදිලි කරන්නේ. එතන යලි රූප කලාප උපද්දවන්නේ තේජෝ ධාතුවේ එහෙම නැත්නම් ඍතුජ රූප වශයෙන්. එතකොට දැන් මීන රාශිය මේස රාශිය කියලා හඳුනා ගන්නකොට එතන සිසිල් බවකින් උණුසුම් තැනකට. දැන් අපි කුඩා කාලේ අහලා තියෙනවා අම්මලා කියනවා අවුවේ රත් වෙලා රත් වෙලා ඉඳලා එක පාරට ඇවිත් නාන්න එපා. ඊළඟට හීතල වෙලා ඉඳලා එක පාරටම උණුසුමට යන්නට එපා. දැන් වර්තමානයේ අපි හිතමු ෆ්‍රිජ් එකේ තියෙන දෙයක්, ඩීප්‍රෙසර් එකේ තියෙන දෙයක් එහෙමම අරගෙන අවන් එකට දාන්න එපා. එහෙම නැත්නම් ඒක කෙලින්ම ලිපේ තියෙන ගිනියම් වුණු තාච්චියට දාන්න එපා. එහෙම වෙනකොට ඒක ගොඩාක් විස සහිත දේ නිර්මාණය වෙනවා. ආහාරයට අයෝග්‍ය දේවල්. ඒ බඳු දේවල් වලින් ගොඩාක් සෛල විකෘති කරනවා. එතකොට ඒවන් පිළිකා සෛල ආදී නිර්මාණය වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අර ප්‍රකෘති தත්ත්වය විකෘති වෙන්නට හේතු වෙනවා ක්‍රමානුකූලව අර තේජෝ රූප එහෙම නැත්නම් ක්‍රමානුකූලව ඍතුජ රූප වෙනස් වීමක් සිද්ධ වුණොත් එතන ක්‍රමානුකූල බවක් වෙනවා. හැබැයි අර ක්ෂණිකව සිද්ධ වෙන වෙනස මත විකෘතියක් ඇති කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි කකුල ඔසවලා දැනගෙන මෙතනිනුයි পায় තියන්නේ කියලා අපි දැනගෙන කකුල තියනකොට එතන රූප කලාප සැකසෙනවා අර බර දරන්න පුළුවන් විදියට. හැබැයි එකපාරට পায় පැකිලිලා කකුල ගිහිල්ලා කොතනක හරි හිටපු ගම තැන් තැන් වල ඇඹරෙනවා, අස්ති බිඳෙනවා, ඊළඟට මේ ටිෂු ඉරෙනවා. ඒ මොකද්ද වෙන්නේ? ඒ වෙන්නේ අර අනපේක්ෂිතව එකවරම ඒකට අතන රූප කලාප ටික සූදානම් නැතුව ක්‍රමානුකූල සැකැස්මක් නැතුව එක පාරටම ඇති වෙන වෙනස ඇති වෙච්ච ගමන් එතන විකෘතියක් ඇති ඒ විකෘතිය තමයි අතන අස්ති බිඳීම, ටිෂු ඉරීම ආදි වශයෙන් අපි හඳුන්වා හඳුනාගන්නේ. එතකොට ඒක යථා තත්ත්වයටපත් කරගන්න නැවත දීර්ඝ කාලයක් වෙහෙසෙන්නට සිද්ධ වෙනවා අරක ප්‍රകൃතියටපත් කරගන්න. අන්න ඒ වගේ අර ක්‍රමානුකූලව වෙනස් වීමකින් තොරව එකවරම තේජෝ ධාතුව උත්සන්න වෙනකොට අර භෞතික දේවල් වලට ඒක එච්චර ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ජීවි ශෛලවලට ජීවි ශෛලවල ඒකේ ඕජා ගුණය බහුලයි ඒ වගේම අර ජීව ගුණය නිසා බීජ නියාමයේ වශයෙන් પરම්පරා ජනිත කරනවා ඒ වර්ගයේ પરම්පරා දැන් ඒ වර්ගයේ પરම්පරා ජනිත කරන තැනකට එකවරම තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙච්ච ගමන් එකවරම වෙනසක් සිද්ධ වෙනවා විකෘතියක් ඒ කියන්නේ එතන පැහැදිලි වෙනසක් එකවරම සිද්ධ එතකොට ඒ වෙනස ඉදිරි පැවැත්මට විශාල වශයෙන් බලපෑමක් ඇති කරනවා ඒ නිසා තමයි අර ෆ්‍රිජ් එකේ තිබිච්ච ඒවා එකවරම අරගෙන ගින්නට දාන්න එපා ඒක එහෙම තෙලේ බදිනවා නම් එහෙම නැත්නම් අවන් එකට දානවා නම් ඒක ටිකක් ක්‍රමානුකූලව සිසිල් වෙන්නට තියලා ඒක ගින්නට හසු කරන්න. ඊට පස්සේ අර අපි අවුවේ ඉඳලා ඉඳලා හොඳටම ගිනියම් වෙලාවිල එකපාරට සිසිල් සීතල වතුර දාන්න එපා. එහෙම වුණොත් සමහරට නහර පුපුරනවා විවිධ අර්බුද ඇති වෙනවා. එතකොට ඇයි වෙන්නේ අර එකපාරටම තේජෝ ධාතුව සීක්‍රයෙන් අවම වෙනකොට එතන එකපාරට විකෘතියක් එතන. දැන් රූප කියන්නේම රුප්පතීති රූපන්නේ. ඒ කියන්නේ විකාරයට පැමිණෙන නිසා, විපරීත වෙන නිසා. ඒ විකාරයට පැමිණෙන්න පුළුවන් මොකක් නිසාද කියලා අපි මේ රූප පැහැදිලි කරනකොට මුලින්ම කතා කරන්නේ නාම ධර්මයක්, උත්පාද, තితి භංග කියන අවස්ථා තුනම එකයි. ෂණයෙන් උපදිනවා, ෂණේ නිරුද්ධ වෙනවා. හැබැයි රූපයක උත්පාදයේ ෂණයයි, භංගයේ ෂණයයි ස්ථිතිය අනුචිත්තක්ෂණ 49ක් දක්වා ක්‍රියාත්මක. එතකොට මේ 49 තුල නැවත නැවත අභිනව රූප උපද්දවනවා. දැන් මේ 40 ඒ චිත්තක්ෂණ 49ක් මේක පවතිනවනේ. ඒ පවතිනකොට දැන් පළවෙනි චිත්තක්ෂණේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියන රූප පුඤ්ජයක් මේ හදන්නේ. ඊට පස්සේ ඒ රූප පුඤ්ජය හැදුවට පස්සේ අර ඒකේ තේජෝ ධාතුවක් ගොඩනගෙනවනේ. ඒ තේජෝ ධාතුව විසින් ඊළඟ චිත්තක්ෂණයේ යලි ඍතුජ රූප නිස්පාදනය කරනවා. ඊළඟ චිත්තක්ෂණයේ යලි ඍතුජ රූප නිස්පාදනය කරනවා. ඊළඟ චිත්තක්ෂණයේ යලිත් මේ විදිහට අර මැද තියෙන ස්ථිතියෙහි පවතින චිත්තක්ෂණ අනුචිත්තක්ෂණ 49 හිදීම යලි යලි තේජෝ රූප එහෙම නැත්නම් ඍතුජ රූප උපද්දවනවා. ඍතුජ රූප කියලා කියවෙන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔය අටම උපද්දවනවා. මොකද භූත රූප හතර තියෙන තැනක අනිවාර්යෙන් අනිත් වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප හතරත් අනිවාර්යෙන්ම පවතින. ඒතර මේ අට වෙන් කරන්න බෑ. ඒක මේ අනිවාර්ය විදිහට එකට බැඳිලා තියෙනවා. එතකොට ඒ නිසා දැන් මෙතන එකට බැඳිලා ක්‍රියාත්මක වෙනවා අර අනුචිත්තක්ෂණවලදී යලි යලි තේජෝ රූප එතන දැන් උපද්දවනවා උපද්දවනකොට අපි මේකට එක පාරටම ගිනි තිබ්බ ගම අපි පෙර දිනක කතා කළා කඩදාසියකට අපි පැත්තකින් ගිනි තියනවා ගිනි තිබ්බ ගම දැන් කඩදාසිය අර සමබරව තිබිච්ච තේජෝ ධාතුව නිසා කඩදාසිය හැටියට අපි හඳුනාගත්ත රූප කලාප ටික තමයි ඇති කලේ. රූප කලාප ඇති වෙනවා, බිඳෙනවා, ඇති වෙනවා, බිඳෙනවා. යලි යලිත් ඇති වෙන්නේ එකම වර්ගයේ රූප කලාප. ඇයි තේජෝ ධාතුව සමාන නිසා. දැන් අපිට මේකට පැත්තකින් ගිනි තිබ්බ ගමන් මොකද වෙන්නේ? එක පාටම තේජෝ ධාතුව උත්සන්නන. උත්සන්න වෙච්ච ගමන් අර කඩදාසියට මෙතෙක් හදාපු රූප කලාප හදන්න බෑ. ඊට පස්සේ වෙනස් රූප කලාප ටිකක් තමයි හදන්නේ. ඒක තමයි අපි අලු හැටියට හඳුනාගන්නේ. එතකොට කඩදාසියේ තිබිච්ච රූප අලුණා නෙමෙයි. කඩදාසියේ තිබිච්ච රූප කඩදාසිය හැටියටම ඒ ඒ ඒ ස්වභාවයෙන්ම නිරුද්ධ වුණා. අලු කියන්නේ මොනවද? අලුතෙන් හැදිච්ච රූප. ඇයි අලුතෙන් හැදිච්ච රූප වෙනස් උනේ? තේජෝ ධාතුව වෙනස් වෙච්ච නිසා. එතකොට දැන් මේ සංසිද්ධිය අර චිත්තක්ෂණ අනුචිත්තක්ෂණ 49 ඇතුලේ මුලින් මුලින් උපද්දවන රූප වලදී සමාන තේජෝ ධාතුවක් ලැබිච්ච නිසා අර කලින් වගේ ඒවා නිර්මාණය කරනවා අතරමඟදී තේජෝ ධාතුව උත්සන්න උත්සන්න වෙච්ච ගමන් අර එකම රූප සමූහය ඇතුලේ එක කොටසක් කලින් ඇති වෙච්ච වගේ ඊළඟට ඇති වෙන ටික හාත්පසින් වෙනස් මට්ටමකින් ඇතිවෙනවා. දැන් මෙතන එකම රූප පුඤ්ජයක් ඇතුලේ එකම රූපයක ආයු කාලය පවතින කාල සීමාව තුළ කොටසක් ප්‍රකෘතිමත්ව කොටසක් හාත්පසින් වෙනස් ආකාරයෙන් ගොඩනගෙන්නට පටන් අන්න ඒක තමයි විකෘති. ඒක තමයි රුප්පණය. එතකොට සීතෝෂ්ණයන්ගෙන් රුප්පණ සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ. සීත කියන්නේ උණුසුමේ අඩු බව. උෂ්ණ කියන්නේ උණුසුමේ වැඩි බව. එතකොට ඒක සාපේක්ෂයි. එතකොට මේ තේජෝ ධාතුවම තමයි සීතෝෂ්ණ හැටියට හඳුනාගන්නේ. එතකොට සිසිල් තැනක ඉඳලා එක පාට උණුසුම් වෙනකොට එතන බලවත් වෙනසක් ඇති ඒ වෙනස අපිට කඩදාසියක් පිච්චුණයි කියලා ඒක අපේ ජීවිතයට බරපතල විදිහට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කයේ රූප කොටාස අර විදිහට එකපාරටම විකෘති වුණොත් එහෙම ඒක රෝගී තත්වයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අර උණුසුමේ ඉඳලා එකපාරට සීතලට වැටෙනන් පස්සේ නහර පිපිරීම ඒ වගේම සෙම් කෝප වාත කෝප ආදී ශරීරේ හටගන්න. ඒ වගේම තමයි සිසිල් භවයේ ඉඳලා එකපාරට උණුසුම් කරනකොට ශරීරේ යම් යම් විකෘතිතා ඇති වෙන්නේ වාපිත් සෙම් කුපිත වීම සිද්ධ වෙනවා. එතකොට ඒක රෝගී තත්ත්වයක් හැටියට හඳුනාගන්න. එතකොට අතීතයේ මේ කය පිළිබඳව ඊටාම විචක්ෂණව හිටපු ඍෂිවරු වගේ අය ඒගොල්ලෝ බුදුදහම ඇසුරු කරගෙන ඉන්න ඍෂිවරුත් ඉන්නවා. ඒගොල්ලෝ දහමත් එක්කලා නිවන පිළිබඳව ಗುಣධම් වඩනවා. එහෙම නැති ඍෂිවරුත් ඉන්නවා. එතකොට ඍෂිවරයා කියන කෙනා දහම දැනගත්තත් නොදැනගත්තත් ඒගොල්ලන්ට මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා තමයි සාමාන්‍ය පුද්ගලයෙකුගේ කය අභාවයට යන කාල පරිච්ඡේදය තුල අභාවයට නොයා ඒ ඇයිට ඒක නඩත්තු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ රූප ධර්මයන්ගේ අඛණ්ඩතාවය, අඛණ්ඩ පැවැත්ම නඩත්තු කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය හේතු ප්‍රත්‍ය මොනවද කියලා මේක හරියට තේරුම් අරගෙන තියෙන නිසා. ඒ නිසා එබඳු අය විසින් මේ සබාධමේ ඇති වෙන වෙනස්කම් වලට අර සීත ගුණයේ යම්කිසි අඩු අඩු උණුසුම් මට්ටමක ඉඳලා එකපාරට අධික උණුසුම් මට්ටමකට එනකොට ඒ ඇති වෙන වෙනසට ඔරොත්තු දෙන්න ඒක අපි අර සිහිපත් කළේ කකුල දැනගෙන තිබ්බොත් ඒ ඒ බරට ඔරොත්තු දෙන්න රූප කොටාස එතන ගොඩ නැගෙනවා. දෙකපාරට නොදැන කකුල ගිහින් හිටියොත් අතපය කැඩෙන්න පුළුවන් අස්ති බිඳෙන්න පුළුවන් ටිෂු ඉරෙන්න පුළුවන් ඇයි ඒකට අර ක්‍රමානුකූලව එතන රූප කලාප ටික සැකසුනේ නැහැ දැන් එතකොට කය තුලෙත් මෙහෙම එක පාරටම සිද්ධ වෙන බාහිර පරිසරයේ වෙනස්කම් මත ඇති වෙන විකෘතිතා ඇති වුණොත් ඒක රෝගී තත්වයක් හැටියට හඳුනාගම ඒ පුද්ගලයාගේ ආයුෂ දිගට පවත්වා ගන්නට ඒක අපහසුතාවයක් ඇති ඒ නිසා එබඳු අය නිර්මාණය කළ යම් යම් ක්‍රමෝපායන් ඒ தত্ত্বයට ඔරොත්තු දෙන්න අනුක්‍රමයෙන් යුක්තව කොහොමද අර උණුසුමට ජීවි පුද්ගලයෙක්ව මුදා හරින්නේ එතකොට එහෙම අනුක්‍රමයෙන් මුදාහරින්නට තමයි දැන් මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියන ඒවා ලංකාවේ තියෙන. අනිත් රටවල දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙනම් ඉතින් හැම රටකම එහෙම තියෙන්න එපායි කියලා හැම රටකම දේශගුණ තත් එක විදිහට නෑනේ. එතකොට ලංකාවේ මේවා ගොඩනැගිලා තියෙන සමකාසන්නේ දැන් අපිට මේ දවස්වල පේනවනේ මේ උෂ්ණත්වය වැඩි වෙලා. එතකොට වෙන වතාවල් වලටත් වඩා දැන් මේ වෙනකොට දැන් හිටින් පස්සේ ලංකාවේ උෂ්ණත්වය අංශක 45 ඉඳලා 45 දක්වා ඉහළ යනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ දැන් මේ වර්ෂේ ගොඩාක් ඒක වැඩි. ඉතින් කොහොමත් මේ අලුත් අවුරුදු සමය වෙනකොට අපි කාටත් දැනෙනවා අප්‍රේල් මාසේ මැද විතර වෙනකොට මේ උෂ්ණත්වය වැඩි වෙනවා. සූර්යා මුදුන් වීමත් එක්කලා. එතකොට දැන් මේ කාරණා ඔක්කොම බලනකොට සමකාසන්නේ පිහිටීම සූර්යා කෙලින්ම ඍජුව මුදුන් වීම එතකොට පෘථුවියට වඩා ආසන්න මට්ටමින් ක්‍රියාත්මක වීම ආදී මේ කාරණා සියල්ලක් සලකලා බලනකොට දැන් ඒ කවර හෝ හේතුන් නිසා තේජෝ ධාතුව උත්සන්න. ඉතින් දැන් අද කාලේ තවත් ඒකට හේතු සාධක බලපානවා. මේ බෝම මිසයිල් ආදී පිපිරීම ඊට පස්සේ ඕසෝන් ස්තරය විනාශ වීම මේවත් එක්කලා අර කිරණවල ස්වභාවය වෙනස් වීමත් එක්කලා දැන් තේජෝ ධාතු එන්න එන්න උත්සන්න. ඉතින් ඒකට තව බලපානවා මිනිස්සුන්ගේ ආවේගකාරී මනෝභාවයන් කෝපය වෛරය මේ හැම එකකින්ම තේජෝ ධාතුවක් නිර්මාණය කරනවා. ඒතර කෝටි ගණනක් මිනිසුන්ගේ සිත් සතන් වල මේ වෛරය, කෝපය, ද්වේෂය, ආවේගය මතුවෙනකොට ඒවා එතකොට අර විස සහිත කිරණ ඊළඟට බෝම්බ මිසයිල් ඊට පස්සේ ඕසෝන් ස්තරයේ paludu වීම ඊළඟට සූර්යයා වඩා සමීප වීම සමකාසන්නයේ කෙලින්ම ඒක ඉර මුදුන් වීම මේ ඔක්කොම කරුණු එනකොට පෙරට වඩා උණුසුම් తত্ত্বය ඉතාම උස්සන් මට්ටමකට යනවා. එතකොට දැන් මේ తত্ত্বයන්ට ඔරොත්තු දෙන්න අතීත කාලේ ඒ සකස් කරපු සංස්කෘතිකමය වැඩ දැන් සංස්කෘතියක් කියන එකක් හදන්නේ යම්කිසි යහ ගුණ ටිකක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට මොකක් හරි සංස්කෘතියක් හදන්නට ඕන. එහෙම නැත්නම් ඒවා කිව්වට සමාජයේ පවතින. දැන් ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ ලංකාව ඉස්සර තිබුණා දෙයියන්ගේ ලෙඩ. දැන් දෙයියන්ගේ ලෙඩ හැදුනහම මේ මොකද කරන්නේ ගොක්කොල රෑන් ටිකක් අදිනවා ගේ ඉස්සරහින්. ඇදලා තිබ්බහම එතකොට අනිත් අය දන්නවා මේ දෙයියන් එළෙඩ හැදුවා. එතකොට කවුරුත් යන්නේ නැහැ එතනට. ඒක තමයි අතීත කාලේ නිරෝධායනය වීම පිළිබඳව තිබිච්ච සරලම ක්‍රමය. ඊට පස්සේ දැන් විද්‍යාව දිනුනොත් මොන දෙයියන්ගේ ලෙඩද දෙයියෝ ඇවිල්ලා ලෙඩ හදනවද මේවා මේ වෛරස විස බීජ වලින් හැදින්නේ කියලා අර බය සම්පූර්ණයෙන් නැති කරා. නැති කළාට පස්සේ දැන් කොරෝනා වෛරසය ආවා. කොරෝනා වෛරසය ආවට පස්සේ මිනිසුන්ට නිරෝධායනය වෙන්න කිව්වා. දුරස්තබ මොන කතන්දර කිව්වත් මිනිස්සු අහන්නේ නැහැ. හැබැයි දෙයියන්ගේ ලෙඩ මේක බෝ වෙනවා කියලා කිව්වන් පස්සේ ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ට තේරෙන භාෂාව. ඒතර දෙයියෝ ඇවිත් ලෙඩ හදන නිසා නෙමෙයි. ඒතකොට ඒ සංකල්පයත් එක්කලා මේක සමාජගත කළා යම්කිසි සංස්කෘතික කරුණක් හැටියට. එතකොට ඒක මිනිස්සු පාරම්පරිකව පවත්වාගෙන යනවා. එතකොට කාරණේ මොකක්ද කියලා හැමදෙනාම දන්නේ නැති වුණාට සියලු දෙනාම සුරක්ෂිත වුණා. අන්න ඒ වගේ අලුත් අවුරුදු චාරිත්‍ර කියන ඒවා අද කාලේ බොහෝ දෙනා ඒවා දැනගෙන නෙමෙයි කෑම කණ්ඩායි, ඇඳුම් අඳින්නයි, රතිඤ්ඤපත්තු කරන්නයි, ඕ වගේ නිකන් අර බාහිර වැඩ ටිකක් තමයි අද පටලවාගෙන තියෙන්නේ. නමුත් මේ අලුත් අවුරුදු චාරිත්‍ර කියන ඒවා ක්‍රමානුකූලව බැලුවෙන් පස්සේ අර එකවරම තාච්චියට දැම්ම අවන් එකට දැම්ම වගේ ගිනිගෙන රත් වෙන්නට අවස්ථාව සලස්වන්නේ නැතුව ක්‍රමානුකූලව එතනට යන්න හදපු චාරිත්‍ර ටිකක් කියන බව හොඳටම පේනවා. දැන් මේ අලුත් අවුරුද්දට පෙර නව සඳ බැලීම කියලා තියෙනවා. ඒතර සඳ කියලා කියන්නේ සිසිල් කිරණ. ඊට පස්සේ අලුත් අවුරුද්දට පෙර ජල ස්නානය කරනවා. දැන් ජල ස්නානය කරනවා. ඊට පස්සේ ලිප් වල ඔක්කොම ගිනි නිවනවා. අර තේජෝ ධාතුව සමනය කරනවා. ඊට පස්සේ සුදුසු අවස්ථාවක නැවත ගිනි දල්වනවා. ගිනි දල්වලා එතකොට උයන්නේ ඊට පස්සේ කිරිබත්. ඒවා තල ආදී මිශ්‍ර සිසිල් ගුණ සහිත ආහාරය. ඊට පස්සේ ඒක අනුභව කරලා ඊළඟට වැඩාල්නවා කියලා වතුර කලයක් තමයි දැන් අද කාලේ නෙමෙයි බැංකුව වලට ගිහිල්ලා ගනුදෙනු කරන්නේ ගනුදෙනු කරනවා කියලා යන්නේ අතීතයේ අපේ වැඩිහිටියන් ළිඳට ගිහිල්ලා වතුර ටිකකුයි අරගන්නේ. එතකොට වැඩාල්නවා කියලා කිරි ගහකට තමයි කොටන්නේ. ඒතකොට මේ හැම එකක්ම සිසිල් ගුණය. ඊට පස්සේ හිස තෙල් ගන්නවා කියලා සම්පූර්ණ සිසිල් ගුණ ඇති ඖෂධ වර්ග ගණනාවක් එකට තම්බලා ඊට පස්සේ ඒ වගේ ඖෂධවල නානු අරගෙන හිසට පයට ඒ බඳු ඖෂධීය කොළවරක තියලා අර නානු ගාලා අර පුද්ගලයාගේ කය අර අධික උෂ්ණත්වයට ටිකෙන් ටික ටිකෙන් ටික මුදා හරිනවා එතකොට මේ අලුත් අවුරුදු චාරිත්‍ර හරියට කළාම නිරෝගී වෙනවා, දීර්ඝාස ලැබෙනවා, සෞභාග්‍ය ලැබෙනවා කියන සංකල්පයක් ඇති කළා. එතකොට ඇත්තටම මේ මේ විදිහට අර එකපාරට සීතලේ ඉඳලා උණුසුමට ගියාම උණුසුමේ ඉඳලා සීතලට ආපුවාම රෝග වෙනවා වගේ ඒ தත්ත්වය ටිකක් සමනය කරලා කරන්න පුළුවන් නම් රෝග අඩු වෙනවා. එතකොට ඒක නිරෝගී වෙන්න හේතුවක්. ඒක දීර්ඝාස ලැබෙන්නට හේතුවක්. ඒක සෞභාග්‍ය ඇති වෙන්නට හේතුවක්. එතකොට අන්න ඒ වගේ සමහර ප්‍රඥාක්ති සමහර මේ සම්මුති ඒ වගේම සංස්කෘතිකමය කාරණා. ඉතින් අනිත් සංස්කෘතීන් ගැන අපි දන්නේ නැහැ කියන්නේ ඒ සංස්කෘතීන් වල ඥාන සම්පන්නව ඒවා ගොඩනැගිලා තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ ඒක වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි අපේ සිංහල සංස්කෘතිය ගත්තන් පස්සේ මම කියන්නේ හැමදේම ඥාන සම්ප්‍රයුක්තයි කියලා. හැබැයි බොහෝ දේවල් ඥාන සම්ප්‍රයුක්තව ගොඩනගලා තියෙනවා. ඒවා පසුකාලීනව යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන්න පුළුවන්. අනවබෝධය නිසා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් බෝධි පූජාව කියන්නේ දැන් අපි ගේ ඇතුලේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරලා වන්දනාමාන කළත් අපට බුද්ධ පූජාමය කුසලයක් තියෙනවා. හැබැයි බෝධිය යටට ගිහිල්ලා ඒක කරනකොට විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? අර කුසලයට අමතරව බෝධියෙන් එන ඒ රුක්ෂයෙන් එන කිරණ ඒක මනුස්සයාගේ ශරීරය සමනය කරන්නට ලෙඩ රෝග සමනය කරන්නට ඍජුව බලපෑමක් ඇති කරනවා. ඊළඟට දැන් අපි තමන්ගේ ගෙදර ඉඳගෙන තෙරුවන් වැන්දත් එකයි රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා තෙරුවන් වැන්දත් එකයි. හැබැයි රුවන්වැලි සෑය ළඟට ගියහම විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ කල්පේ පහළ වෙච්ච හතර නමම වැඩම කරලා සමවත් සුවෙන් වැඩ ඉඳපු භූමියේ ඒ ශක්තිය. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්න චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ශක්තිය. ඒතකොට ඒවා අවිඥානික වුණාට ඒවායේ ගොඩ නැගුණු ඒ රූපවල ගොඩ නැගුණු විශේෂතාවයක් තියෙනවා. ඒ විශේෂතාවය මත එතන ගොඩ නැගෙන ශක්තියක් තියෙනවා. ඒතකොට ඒ ශක්තිය අපේ ශරීරයට ලැබෙනකොට එක පැත්තකින් කුසලමය මනෝභාවයක් ගොඩනගෙනවා අනිත් පැත්තෙන් අර රූප කලාප වලට යම්කිසි ගුණාත්මක සත්කාරයක් ලැබෙනවා අර පාරිසරික සාධකත් එක්ක. එතකොට නාම රූප දෙකම සමනය වෙනකොට එතන ගොඩනගෙන ශක්තිය සුවිශේෂයි. ඉතින් එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ආයම නැති අනුරාධපුරයේ ඉන්න හැමෝම ඒ වගේ සුඛිත මුදිත වෙච්ච අය වෙන්න එපාය. ඒ වගේ ශක්තිමත් අය වෙන්න එපාය. එතකොට එහෙම ඒ ඒ සාධකෙන් විතරක් ලෝකේ දේවල් සිද්ධ වෙනවා නෙමෙයිනේ. අනුරාධපුරේ ඉන්න සියලු දෙනාම හැම මොහොතකම කුසල්සිතින් ඉන්නවා කියලා නියමයක් නැහැනේ. ඒ වගේම ඒගොල්ලන්ට සාංශාරික අකුසල කර්ම බලපාන්නේ නැහැ කියලා නියමයක් නැහැනේ. මුගලන් හාමුදුරුවෝ රහත් උණයි කියලා උන්වහන්සේට කර්ම බලපෑවේ නැත්තේ නැහැනේ. ඒ වගේ ඒ නිසා මේ මේ අපි කතා කරන්නේ එක පැත්තක්. තව ඒකට බොහෝ සාධක තියෙනවා. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම වගේ ගොඩක් සාධක තියෙනවා. හැබැයි මේ රූප කලාපවල වෙනස ගත්තන් පස්සේ මේ සීතෝෂ්ණ ඒ කියන්නේ ඍතුජ වශයෙන් ඍතුජ රූප නිර්මාණය වීම තුළ ඇතිවෙන උස්පහත් වීම හරියට අපි තේරුම් ගත්තොත් පුද්ගලයාට නිදුක්ව නිරෝගීව සුවපත්ව දිගු කලක් ආයු වින්දනය කරන්නට ජීවය පවත්වා ගන්නට ඒ තුලින් පසුබිමක් සකසා ගන්නට පුළුවන් විමුක්තිය සඳහා අවබෝධය ලබනවට අමතරව අපි හැමදාමත් කතා කරනවා නැවැත්ම සඳහා ಗುಣධම් වැඩිම අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීම තමයි අපේ ප්‍රධාන ඉලක්කය. හැබැයි ඒ යන ගමනේදී අපිට මේවා ගැන ඇති වෙන අවබෝධයත් එක්කලා අපිට විශේෂතා ඒ අතරතුරේ දිබ්බ චක්කු ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඉද්ධිවිද ඥානය, ඔය දේ විවිධ ඥානයන්. එතකොට මේ මේ යන ගමනේදී අපට ඕන නම් ඒ පැති දියුණු කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ අපි පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර කරන්න නෙමෙයි. අපි ඒවා ඉගෙන ගන්නේ නිවන ඉලක්ක කරගෙන. හැබැයි නිවන ඉලක්ක කරගෙන අපි ඒවා ඉගෙන ගන්නකොට අපිට පැවැත්ම සමතුලිත කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මගේ ගුරුවරු මට කලින් කියලා තිබුණා භාවනා කරන්න මනස සකස් කරගන්නකොට කයත් සමනය කරගන්නට ඕන. එහෙම නැත්තම් මනස සංසුන් කරගන්න පහසු නෑ. මම මේක එච්චර ගණන් ගත්තේ නෑ. මනසනේ හදන්න ඕන. නමුත් මනස හදන්න ඕන කියලා හිතුවට අපිට දැනෙන්න ගන්නවා ප්‍රායෝගිකව අපි සිහි කල්පනාවෙන් ඉන්නකොට අපිට බයක් ඇති වුනහම ඊට පස්සේ අපේ ආස්වාස ප්‍රස්වාස වේගයේ රුධිර සංසරණේ මේ ඔක්කොම වෙනස් වෙනවා. එතකොට අපි ඊළඟ ෂණේදී වටහා ගන්නවා මේ බය වෙන්න දෙයක් නැහැ නේ මේ දන්න කෙනෙක් නෑවිත් ඉන්නේ. අපෝයි මම බය වෙච්ච තරම. එතකොට දැන් දැන් මනසේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ක්ෂණේදී වටහා ගන්නවා බය වෙන්න කාරණයක් නැහැ. මේ දන්න කෙනෙකුයි ඇවිත් තියෙන එක. නමුත් දැන් දන්න කෙනෙක් ආවයි කියලා හිත සමනය වුණාට දැන් කයේ අර ඇතිවෙච්ච කම්පණය නවතිනවා. ඒ හෘද ස්පන්දනයේ වේගය සහ ආස්වාස ප්‍රස්වාසයේ වේගය එකපාරට ආමේ මම රැවටිලානේ තියෙන්නේ කියලා හිතුවයි කියලා එකපාරට නවතින්නේ. ඒක සෑහෙන වෙලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අර ප්‍රත්‍යවීම කියලා කියන්නේ. එතකොට ඒක සමනය කරගන්නට අපි වහාම දක්ෂ වුණොත් තමයි අපිට ගතසිත දෙකම සමනය කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි ಗುಣධම් වඩනකොට අපිට මේ පංචස්කන්ධයත් එක්කන මේක කරන්න වෙන්නේ. අපි මේ දිව්‍ය තලයක ඉඳලා මේක කරනව නෙමෙයි. ඒ නිසා මේ මනෝ කයට බලපාන සාධක මේ තේජෝ ධාතුවෙන් ඍතු නියාම, කම්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම වශයෙන් මේව බලපාන්නේ කොහොමද? ඒ බලපෑම මත රූප කොටාස වෙනස් වෙන්නේ කොහොමද? එතකොට අන්න ඒවා අපට හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන් පුළුල් විදිහට අර සාමාන්‍ය අය දකිනවා වගේ ප්‍රඥප්තිය දකිනකොට පරමාර්ථය අමතක කරන්නේ නැතුව පරමාර්ථය දකිනකොට ප්‍රඥප්තිය පයින් ගහලා වීසි කරන්නේ නැතුව මේ හැමතැනකම මොකද්ද තියෙන යථාර්ථය මොකද්ද මේකේ පදනම මොකක් නිසාද මේක වෙන්නේ කියලා හරියට හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්න අපට අතිශයින්ම වැදගත් වෙනවා මේ පරමාර්ථ ධර්ම විග්‍රහය. ඒ නිසා තමයි අපේ මේ අභිධර්මයේ මූලික කරුණු කියන රේරුකාණේ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදිත මේ ග්‍රන්ථය පාදක කරගෙන අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ. ඉතින් අද දවසේ අපිට මේ රූප විග්‍රහයේ අද දිනට નિયમિત මාතෘකාව හැටියට පවතින්නේ භාව රූප. ඉතින් ඒකට එන්න කලින් මේ අලුත් අවුරුදු සුබ පැතුමත් එක්කලා අපිට හිතුණා පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. ඒක ජ්‍යොතිෂයේ පැත්තෙන්වත් චාරිත්‍ර වාරිත්‍ර පැත්තෙන්වත් නෙමෙයි. අපි අපේ විෂයට අනුබද්ධව අපි මේ කතා කරන්නේ රූප ගැනනේ. ඒතකොට රූප කලාප වෙනස් වෙන්නේ කොහොමද? ඍතු ගුණයෙන් ඒ කියන්නේ තේජෝ ධාතුවෙන් හටගන්න රූප නිසා කයත් බාහිර පරිසරෙත් ඇතිවෙන වෙනස්කම් මොනවාද? එතකොට ඒවා හඳුනාගත්තාම අපිට ඒවා තුලනය කරගෙන සමතුලිත කරගෙන සුව පහසුවෙන් අපිට ಗುಣධම් වඩන්නට අවස්ථාවක් සකස් කරගන්නට පුළුවන්. ඉතින් අදට નિયમિત මාතෘකාව වෙන්නේ භාව රූප. මේක තරීම විවාදයට ඒ වගේම විවිධ ප්‍රශ්න මතු කරන්නට හේතු වෙන මාතෘකාවක් භාව රූප කියන්නේ. ඒ මොකද භාව රූප පිළිබඳ කාරණේ නෙමෙයි භාව රූප උපදින්නේ කොහොමද කියලා එහි හේතුව ගැන කතා කරන්න ගියාම තමයි බොහෝ දෙනා පටලවා ගන්නෙ වරද්ද ගන්නෙ ගැටලු ටික මතු වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපිට ඊටාම මේ සුවිශේෂ මාතෘකාවක් තියෙන්නේ කතා කරන්න. භාව රූප කියලා කියන්නේ ජීවි කයක අපි දැන් කතා කළානේ අජීවි රූප තියෙනවා ජීවි රූප තියෙනවා ජීවි රූප වලත් ඊට පස්සේ සවිඥානික දැන් ජීවි රූප කියලා කිව්වහම ගහකොළ වල ජීවි රූප තියෙනවා ජීව ශෛල තියෙනවා හැබැයි ජීව ශෛල තිබුණු පමණට එතන විඥානයක් නෑ විඥානයක් සහිත ජීව කයක ඒ කියන්නේ සත්ව ශරීරයක ඇති වෙනවා ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා අංශ දෙකක් දැන් එතකොට කෙනෙකුට සිහිපත් වෙන්නට පුළුවන් ගහකොළවලත් ඒ වෙනස තියෙනව නේද? ගහකොළවලත් ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා යම් වෙනසක් තියෙන්න පුළුවන්. වෙනසක් හඳුනා ගන්න පුළුවන්. මල්වල, ගෙඩිවල ආදී හැම තැනකම බැලුවෙන් පස්සේ මේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන පැති දෙක හඳුනා ගන්න ක්‍රම තියෙනවා. හැබැයි අපි මේ කතා කරන භාව රූප කියන ඒවා සවිඥානික කයක. ඒ කියන්නේ විඥානය සහිත සත්වකයකට පමණක් ආවේනිකව. ඇයි පමණක් කියලා කියන්නේ මේ භාව රූප දෙක හටගන්නේ කර්මජ රූප හැටියට. කර්මජ රූප බලපාන්නේ එතකොට සවිඥානික කයකට සත්ව කයකට පමණයි. අර ගහකොළවල ජීව ගුණය තිබ්බට එතනට කර්මයක් අදාළ වෙන්නේ නැහැ. කර්මය අදාළ නොවන නිසා ඒවැ ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා යම් ස්වરૂපයක් භෞතික විද්‍යාත්මකව හඳුනා ගන්නට පුළුවන්. මේ මේ දෙක එකතු වුනහම තමයි මේක පළදරන්නේ කියලා යම් ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ හඳුනා ගන්නා ස්වභාවය තුළ තියෙන ඍතුජ රූපවල විශේෂතාවයක් විතරයි. මේ අපි කතා කරන භාව රූප ජනිත වෙන්නෙම කර්ම ශක්තියෙන් කර්ම ශක්තියෙන් ජනිත වෙන නිසා මේ කතා කරන භාව රූප දෙක අදාළ වෙන්නේ සවිඥානික කයකට පමණයි. කියන්නේ සත්ත්ව ශරීරයක පමණයි මේ භාව රූප ගොඩ නැගෙන්නේ. එතකොට මහානායක හාමුදුරුවෝ ඒක පැහැදිලි කරනවා ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපයයි භාව රූප දෙකකි. ලෝකේ වාසය කරන්නා වූ සකල සත්වයන්ගේම ශරීරයන් නිර්මාණය වන්නේ මහා භූතයන්ගෙන්ය. එකම જાතියකට අයත් මහා භූතයන්ගෙන් ඇතිවන ශරීරයන් ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙපරද්දකින් ඇතිවන්නට නම් යම් කිසි විශේෂ හේතුවක් තිබිය යුතුය. ඒ විශේෂ හේතුව භාව රූපයයි. ඒ ඇතිවනුයේ කර්මේනි. සත්ත්ව ශරීරවල පමණක් නොව තෘෂ්ණාවේද ස්ත්‍රී පුරුෂ භේදය ඇත්තේ. ස්ත්‍රීන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ඔවුන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව ස්ත්‍රී තෘෂ්ණා තෘෂ්ණාවයි. පුරුෂයන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ඔවුන්ට ඇතිවන තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාවයි. දැන් මේ කාරණය භාව රූප ගැන කියන්න ගිහිල්ලා මහානායක හඳුරෝ කියනවා මේක රූපවලට විතරක් නෙමෙයි තෘෂ්ණාවේ පවා ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවා කියලා. එතකොට ඒ තෘෂ්ණාව ගැන කියන්නේ මේ භාව රූප වලින් නිර්මාණය වෙන එකක් නෙමෙයි තෘෂ්ණාව කියලා කියන්නේ නාම ධර්මයක්නේ. භාව රූප කියන්නේ රූප ධර්ම. හැබැයි මේ රූප ධර්ම වල බලපෑම නාම ධර්ම වලට ඇති වෙනවා. ඇයි ඒ? නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන නිසා. ඒ නිසා භූත භාව රූප ඇති වෙන්නේ කර්ම ශක්තියෙන්. ඒතර යම් සත්වකයක ස්ත්‍රී භාව රූප හටගත්තොත් ඒ සමස්ත කයම ස්ත්‍රී කයක් හැටියට තමයි නිර්මාණය. ඊට පස්සේ ස්ත්‍රී කය නිර්මාණය වෙනකොට ඒ කය ඇසුරු කොටගෙන පවතිනා වූ විඥානයේ ක්‍රියාකාරීත්වය අර ස්ත්‍රී ස්වરૂපයෙන් තමයි හිතන්න, කල්පනා කරන්න, වැඩ කරන්න, ක්‍රියාත්මක වෙන්න පටන් ඊට පස්සේ ඒ ස්ත්‍රිය තුළ ඇති වෙන තෘෂ්ණාව තෘෂ්ණාව තෘෂ්ණාවම තමයි ඒක පුරුෂයාගේ මනසේ ඇති වුණත් ස්ත්‍රියගේ මනසේ ඇති වුණත් තෘෂ්ණාව තෘෂ්ණාව හැබැයි ස්ත්‍රියගේ මනසේ ඇති වෙන තෘෂ්ණාව අර ස්ත්‍රී ස්වરૂපයට අනුකූලව තමයි ඒ තෘෂ්ණාව ඊට පස්සේ ක්‍රියාත්මක. එතකොට ඒක තමයි ස්ත්‍රී තෘෂ්ණාවයි කියලා කියන්නේ. ඒතර ස්ත්‍රී තෘෂ්ණාව වෙන්නේ මොකක් නිසාද? ස්ත්‍රීන්ට පමණක් ආවේනික වූ ධර්මයන් පිළිබඳව. උදාහරණයක් හැටියට ගත්තාම දරුවන් ජනිත කිරීම කියන එක ස්ත්‍රීත්වයට පමණක් ආවේනික ගුණයක්. එතකොට යම් කිසි කෙනෙක් තුළ ඒ දරුවන් ජනිත කිරීම දරුවන් බිහි කිරීම කියන මේ කාරණේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාවකට කොයිතරම් දරුවන් බිහි කළත් එපා නොවන කිසිදාක මනසින් තෘප්තිමත් නොවන කාරණයක් තමයි දරුවන් ජනිත කිරීම කියන කාරණය. එතකොට විවිධ හේතුන් නිසා ඒකත් එක්ක ගැටෙන්න හැපෙන්න පුළුවන්. මට නම් දරුවෝ ඕනේ කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දරුවන් ලබන්නට ගිහිල්ලා ඇතිවෙච්ච අත්දැකීමත් එක්ක පීඩාවත් එක්කලා සැමියාත් එක්කත් අමනාප වෙන අය ඉන්නවා. එතකොට මෙහෙම අමතර ගස්ටන් තියෙන්න පුළුවන්. දැන් ජීවිත ආසාව, භව තණ්හාව තියෙද්දි මිනිසු සියදි විනාසා ගන්න. සියදි විනාසා ගන්නේ භව තණ්හාව නැතුව නෙමෙයි. සියලු සත්වයින්ටම භව තණ්හාව තියෙනවා. එහෙමනම් ජීවිතේ නැති කරගන්නේ මොකටද? ඒ තමන් කැමති විදිහට ජීවත් වෙන්නට ඉඩ කඩ නැති නිසා. එහෙම නැතුව ජීවිතේ එපා වෙලා නෙමෙයි. ජීවිත ආසාව අරහත්ත්වයටපත් වෙනකම්ම සියලු සත්වයින් තුළම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එහෙම තිබියදී සත්වෝ දිවිනසා ගන්න. ඒ දිවිනසා ගන්නෙ ජීවිත ආශාව නැතිකම නෙමෙයි අමතර කාරණාත් එක්කලා ඇතිවෙන ගැස්ටන නිසා. අන්න ඒ වගේ සමහර කාන්තාවන් දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ඒකත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ එහෙම ඇති වෙන්නේ අමතර කාරණාත් එක්ක. නමුත් ස්ත්‍රීත්වය කියන තැන මේ මාතෘ ගුණය මාතෘ ගුණය කියලා කියන්නේ ජනනී දරුවන් බිහි කරන ඒ දරුවන් බිහි කිරීම පිළිබඳව කැමැත්ත. එතකොට ඒක ස්ත්‍රී තෘෂ්ණාවක්. ඒක පුරුෂයා තුළ ඇති වෙන්නේ නැහැ ඒ හැඟීම. ඒතර පුරුෂයාගේ තෘෂ්ණාවන් ඒ පැත්තෙන් ජනිත වෙන්නට ඉඩක් නැහැ. එතකොට අන්න ඒ වගේ ඊට පස්සේ පුරුෂයාට පමණක් ආවේනික වූ තෘෂ්ණාවක්. එතකොට ඒ තෘෂ්ණාවන් පුරුෂ තෘෂ්ණාව හැටියට. එතකොට මේ විදිහට තෘෂ්ණාව එකක් වුණාට ඒ භාව රූප වලින් කයේ ඇති කරන වෙනස ඇති කරන පරිවර්තනය මත මහානායක හඳුරු පැහැදිලි කරනවා ඒ තනත්තා හිතන පතන ආකාරයේ පවා වෙනස් ඊළඟට කතා බහ කරන හැටි වෙනස් වෙනවා. ඊට පස්සේ අඳින පළඳින හැටි ඇඳුම් පැළඳුම් වලට ප්‍රිය කරන හැටි <laughs> දැන් ස්ත්‍රී භාව රූප ශරීරයේ හැටගත්තන් පස්සේ ඒ ස්ත්‍රිය ඇලුම් කරන මාල වලලු මුදු කරාබු ඇඳුම් පැළඳුම් සුවඳ විලුම් ඒ ඒවා වෙනම පැත්තකට යනවා පුරුෂ භව රූප හටගත්තන් පස්සේ පුරුෂය ඇලුම් කරන මාල වලලු මුදු කරාබු ඇඳුම් ඒවා වෙන පැත්තකට එතකොට ඒවා සම්මුතියත් එක්කත් වෙනස් වෙනවා ප්‍රඥප්තියත් එක්ක වෙනස් වෙනවා හැබැයි සම්මුතියත් එක්ක ප්‍රඥප්තියත් එක්කලා බද්ධ වුණාන් පස්සේ එක එක්කෙනාගේ තෘෂ්ණාවට ආවේනික රටාවක් හැදෙනවා ඇයි අර භාව රූපවල ක්‍රියාකාරීත්වයත් එක්කලා. එතකොට ඒක සංස්කෘතියත් එක්කත් බද්ධ වෙනවා, සදාචාරයත් එක්කත් බද්ධ වෙනවා, සම්මුතියත් එක්කත් බද්ධ වෙනවා. මෙහෙම විවිධ පැතිත් එක්ක බද්ධ වෙනවා. හැබැයි මේ සියලු බද්ධ වීම වලට පදනම හදන්නේ කුමක් විසින්ද මේ භාව රූප විසින්. එතකොට ඒ විදිහට සමස්තය වෙනම පැත්තකට පරිවර්තනය කරන සුවිශේෂ රූප කොටස් දෙකක් තමයි මේ භාව රූප. ඒ නිසා මේවා හඳුන්වනවා දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන තනත් භාව රූප දෙක ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියලා කියන්නේ Taman සමග එකට යෙදෙන එක. ඒක හඳුන්වන සංප්‍රයුක්ත ධර්ම කියලා. ඒ සංප්‍රයුක්ත නාම රූප ධර්ම Tamanට අනුකූල කොටගෙන ඒවට නායකත්වයේ දෙමින් ඒවට අධිපතිත්වයේ දරමින් තමන්ට අනුකූල කොට හසුරවන්නට සමත් වෙන ධර්ම වලට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට අභිධර්මයේ ඉන්ද්‍රිය ධර්ම 22ක් ගැන කතා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන ඕවා ඉන්ද්‍රිය හැටියට. ඊළඟට අපිට නිර්වාණ ගාමිනී මාර්ගයේදී කතා කරනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට. තවත් තියෙනවා සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. එතනත් පහක් තියෙනවා. ඊට පස්සේ ප්‍රඥාවේ තව ප්‍රභේද තුනක් තියෙනවා. ඊළඟට අනිත් දෙක තමයි භාව රූප දෙක. භාව රූප දෙක ඉන්ද්‍රිය ධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්ම වෙන්නේ මේ රූප දෙක යම් තැනක පුරුෂ රූපය හරි පුරුෂ භාව රූපය හරි ස්ත්‍රී භාව රූපය හරි යම් කයක ගොඩ නැගෙනවා ඒ සමස්ත කයම ඒ භාව රූපයට අනුකූල කරගන්න. ඊට පස්සේ ඒ සමස්ත කය ඇසුරු කොට පවතින සිතුම් පැතුම් ආකල්ප මනෝභාවයන් ක්‍රියාකාරකම් රුචි අරුචිකම් තෘෂ්ණා මේ සියල්ල අර භාව රූපයට අනුකූල කරගන්න. ඒ සියල්ලටම මූලික වෙනවා. ඒ සියල්ලටම නායක වෙනවා. ඒ සියල්ලටම මේ පෙරටුවෙන් ගමන් කරන විදිහට අර අර සියල්ලම හසුරුවනවා. කියන්නේ ශාස්ත්‍රීය භව රූප පුරුෂ භව රූප අභිධර්මයේදී ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා ඉන්ද්‍රිය 32ට ඇතුළත් කාරණා දෙකක් හැටියට ඉන්ද්‍රිය නමින් හඳුන්වන රූප ධර්ම දෙකක් දැන් අනිත් ධර්ම ඔක්කොම අනිත් ධර්ම ඔක්කොම නෙමෙයි සමහ ගොඩක් ඒවා නාම ධර්ම චක්කුසෝත ගාන જીවහා කියන ඒවත් රූප ධර්ම මෙතන භාව රූප දෙකක් රූප ධර්ම තාම ප්‍රබලම ඉන්ද්‍රිය ධර්ම දෙකක් තමයි මේ භාව රූප කියලා කියන්නේ එතකොට මේ භාව රූප යම් ශරීරයකට ගොඩනැගෙන්නේ කොහොමද? උත්පත්ති ක්ෂණයේදී. විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ හට ගන්නකොටම ප්‍රධාන රූප කලාප වර්ග තුනක් එතන හට ගන්නවා. ඒ මොනවද වර්ග තුන? කාය දසක, භාව දසක, වත්තු දසක. කාය දසක කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අට මූලිකම රූප කලාපයනේ. එතකොට එතන 8ක් තියෙනවා. ඒක සුද්දාෂ්ටක. ඒක තමයි මූලිකම රූප කලාප. ඒකට ජීවිතේන්ද්‍රිය රූප එකතු වුනහම 9යි. කාය ප්‍රසාද එකතු වුනහම 10යි. එතකොට තමයි ඒක කාය දශක කියලා හඳුන්වන්නේ. එතකොට කාය දශක රූප කලාප හට ගන්නවා ප්‍රතිසන්ති විඥානයේ ජනිත වෙනකොට. ඊළඟට භාව දශකත් ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙනකොටම හට ගන්න පටන් ගන්නවා. භවදසකේ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන 8යි ජීවිතේන්ද්‍රිය රූපයයි 9යි ස්ත්‍රී භාව රූපය හෝ පුරුෂ භාව රූපය ඒක තුනක් පස්සේ 10යි ඒක තමයි භාව දශකය කියලා ඊළඟට තුන්වෙනි එක තමයි වත්තු දශකය. වත්තු දශකය කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වර්ණගන්ධ රසෝජා කියන අට සුද්දාෂ්ටක රූපය. ඒකට ජීවිතේන්ද්‍රිය රූපය එකතු වෙනවා. ඊට පස්සේ හදය වත්තු රූපය. හදය වත්තු රූපය කියලා කියන්නේ මාංශමය හදයනේ. අර විඥාණයට ඒකයි අසුරු කොටගෙන පවතින්නට පසුබිම හදන කර්ම ශක්තියෙන් ජනිත වෙන වස්තු රූපයක් තියෙනවා. එතකොට අර කාය දශකයේ හැටියට ගන්න කාය ප්‍රසාදයක්, භාව දශකයේ හැටියට ගන්න භාව රූපයක්, ඊළඟට වස්තු දශකයේදී ගන්න වස්තු රූපයක් කියන මේ රූප තුනම කර්මජ රූප. කර්ම ශක්තිය ප්‍රතිසන්දි විඥාණය ඇති වෙන ෂණයේදීම ඒවා තීරණය වෙනවා, ඒවා ගොඩනගෙනවා. එතකොට ඒ තරම් ප්‍රබලම සුවිශේෂම රූප කොටස් දෙකක් තමයි මේ භාව රූප කියලා කියන්නේ. එතකොට මෙතනදී අපිට වැදගත්ම වෙන කාරණේ තමයි මහානායක හරු කියන මේ කාරණේ මේ භාව රූප නිසා ඒ ඒ සත්ත්ව කය ඇසුරු කොටගෙන හටගන්නා වූ තෘෂ්ණාව ඒ භාව රූප වලට අනුගත වෙලා තෘෂ්ණාව පොදු ධර්මයක් වුණාට එහි ස්ත්‍රී ලක්ෂණ ඒතර ඒ නිසා ඒ තෘෂ්ණාව හඳුන්වන්නට වටිනවා ස්ත්‍රී තෘෂ්ණාව කියන. එහෙනම් ස්ත්‍රී තෘෂ්ණාව කියලා එකක් මේ පරමාර්ථ වශයෙන් අපිට වෙන් කරලා දක්වන්න බෑ පරමාර්ථ වශයෙන් තියෙන තෘෂ්ණාව තමයි හැබැයි එතන විශේෂතාවයක් තියෙනවා අන්න අර අපි මුලින් කිව්ව අර සමහර සම්මුති හැදිලා තියෙන්නේ මව කියන සම්මුතිය හැදිලා තියෙන්නේ පියා කියන සම්මුතිය හැදිලා තියෙන්නේ නිකම්ම නෙමෙයි ඒකට පැහැදිලි පදනමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ස්ත්‍රියගේ තෘෂ්ණාව ස්ත්‍රී තෘෂ්ණාව කියලා හඳුන්වන්නේ නිකම්ම සම්මුතියක් හැටියට නෙමෙයි. ඒකට පැහැදිලි පදනමක් තියෙනවා. ඒ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන රටාව, ඒවා හේතුඵල සම්බන්ධතාවයේ ගොඩනැගෙන විදිහ. ඒ නිසා ස්ත්‍රියගේ මනසේ ඇති වෙන තෘෂ්ණාව පොදු පොදුවේ තියෙනවා. දැන් අපි හිතමු ආහාර තෘෂ්ණාව ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. එතකොට කාම තණ්හාව, භව තණ්හාව ගත්තන් පස්සේ ඒවැ මූලික අවස්ථාව ගත්තන් පස්සේ ආ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. හැබැයි ඒවැ විශේෂතා තමයි අර යම් යම් අවස්ථාවල අපි මතු කළේ දරුවන් ලැබීම පිළිබඳව තියෙන තෘෂ්ණාව ආදී වශයෙන් ආවේනික කාරණා පිළිබඳව වෙනම ඒ පිළිබඳව කැමැත්තක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට ඒව තමයි ස්ත්‍රී තෘෂ්ණා, පුරුෂ තෘෂ්ණා කියලා මෙතන වෙන් කරලා දක්වන්නේ. භවෙහි සත්වයාගේ නැවත නැවත ඉපදීමට තෘෂ්ණාවද බලවත් හේතුවකි. අප්‍රහීනත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත කර්මෙන් ප්‍රතිසන්දිය ගෙන දෙන කල්හි ප්‍රතිසන්දි චිත්තේ සමගම ස්ත්‍රී භාව රූපේද ඇතිවේ. එතකොට තෘෂ්ණාව කියන්නේ සාංශාරික වශයෙන් අපි උපදින්නට ප්‍රධාන කාරණා තුනක් බලපානවා. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම. ඒතොර අවිද්‍යාව තමයි පදනම වෙන්නේ. ඊළඟට තෘෂ්ණාව නිසා තමයි අපි නැවත නැවත උපදින්නේ. ඊළඟට කර්ම වේගයෙන් තමයි අපිට ඒ අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ. එතකොට ඒ ඒ නිසා තෘෂ්ණාව කියන එක මේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ ඊටාම ප්‍රධාන කාරණේ. බලවත් හේතුවක්. එතකොට අප්‍රහීන මට්ටමින් පවතින ස්ත්‍රී තෘෂ්ණාව. ඇයිද මේ අප්‍රහීන මට්ටමින් කියලා කියන්නේ? දැන් යම්කිසි කෙනෙකුට ඒ ස්ත්‍රී තෘෂ්ණාව කියන එක ගිලිහුණොත් එතනින් එහාට ඒ ශරීරය ස්ත්‍රී නොවෙන්නට පුළුවන්. දැන් ඒක අපි දකිනවා දැන් බ්‍රහ්ම ලෝකයට යනකොට බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නැහැ. ඇයි නැත්තේ? එතන ධාන උපදවන මට්ටමට එනකොට ඒ පුද්ගලයා ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒතනත්තා අර කාය කය හා බද්ධව ඇතිවෙන විශේෂයෙන් අපි පහුගිය දවස්වලත් මේක කතා කළා දැන් චක්කු ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රියට චක්සු ප්‍රසාදයට ආරම්මන ගෝචර වෙන්නේ අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක හැටියට. ඒ කියන්නේ ඇහි ඇවිල්ලා හැප්පෙන්නේ රූපේ තියෙන තැනම තිබියදී තමයි රූපාරම්මණය ගන්න. කනට ශබ්ද අරමුණු වෙන්නේ අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක හැටියට. ඒ කියන්නේ ශබ්ද තියෙන තැන තිබියදී තමයි කන විසින් අරමුණු කරන්නේ. ඒ නිසා තමයි ශබ්ද තියෙන දිශාව දුර අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඊතුරු ඉන්ද්‍රිය තුනම මොනවද? ගාන, જીවහා, කාය. ඒවා සම්ප්‍රාප්ත විෂයග්‍රාහක. ඒ කියන්නේ ඇවිදින් හැප්පුණහම තමයි දැනෙන්නේ. ඒ නිසා ඒවා ගොඩක් රළුයි. ඒව ඒවා නිසා ඇති වෙන බන්ධනය ප්‍රබලයි. එනිසා අර ධාන මට්ටමට යනකොට මේ සම්ප්‍රාප්ත විෂයග්‍රාහක මට්ටමින් ගන්න ආරම්මණයන් පිළිබඳව තියෙන බන්ධනය ගොඩාක් ලිහිල් වෙනවා. අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක වශයෙන් ගන්න චක්කුසෝත දෙකේ ක්‍රියාකාරීත්වය තියෙනවා. මොකද ඒක අර ධානය පවත්වන්නට බාධකයක් නෙමෙයි. ධාන මට්ටම පවත්වා ගන්නට එතන ගැටලුවක් නැහැ. හැබැයි අර සම්ප්‍රාප්ත විෂයග්‍රාහක නාසයට දැනෙන ආග්‍රහණ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ කියන ඒවා දැඩිව ඇලෙනවා. ඒවා කාම තණ්හා බහුලව ඇති වෙනවා. ඕලාරික මට්ටමින් ඇත. අන්නේ ඕලාරික මට්ටමින් ඇති වෙන ඒ තෘෂ්ණාවන් යටපත් වෙනවා ධානය මට්ටමට යනවා. එතකොට ඒ ඒ තෘෂ්ණාව දැන් ප්‍රහාණය කරලා නැහැ. හැබැයි ඒක යටපත් වෙලා තියෙනවා. යටපත් වීම හේතු කොටගෙන ඒ ධානයෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා නම් ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට කාය ප්‍රසාද රූප නැහැ. ඝාන ප්‍රසාද රූප නැහැ. જીවහා ප්‍රසාද රූප නැහැ. ඒ බ්‍රහ්මයාට රූපාවචර බ්‍රහ්මයාට අසඤ්ඤතලේ හැර අනිත් රූපාවචර බ්‍රහ්මයන්ට ක්‍රියාත්මක වෙන්නේ මොනවද? චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද කියන ප්‍රසාද රූප දෙක. එතකොට මේගොල්ලන්ට චක්කු විඥාන පහළ වෙනවා, සෝත විඥාන පහළ වෙනවා, මනෝ විඥාන පහළ වෙනවා. මනෝද්වාරය ක්‍රියාත්මක වෙන නිසා. එතකොට අර සෝත සෝත ප්‍රසාදය සහ චක්සු ප්‍රසාදය හැර අර ඝාන ප්‍රසාද જીවහ ප්‍රසාද කාය ප්‍රසාද ක්‍රියාත්මක නැහැ. ඒතර කාය ප්‍රසාදේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කයින් ස්පර්ශයන් ගන්න නැහැ. කයින් ස්පර්ශයන් ගන්න නැති වෙනකොට අර දරුවන් බිහි කිරීම, කම්සප විඳීම් ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඇතිවෙන්නට යෝග්‍ය වෙන තෘෂ්ණාවන් ඇතිවෙන්නට පදනමක් නැහැ. එතකොට මේ පදනම දුර්වල වෙනකොට ඒක යටපත් වෙනකොට මොකද වෙන්නේ? එතන ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ගහ ගලක් ගත්තන් පස්සේ යකඩයක් ගත්තන් පස්සේ ඒක ස්ත්‍රීද පුරුෂද කියලා බෙදන්න බෑනේ. අන්න ඒ වගේ බ්‍රහ්ම කය ගත්තන් පස්සේ ඒක ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නෑ. ඇයි ඒ ස්ත්‍රී පුරුෂ කතන්දරේ එන්නේ තෘෂ්ණාව පාදක කොටගෙන. ස්ත්‍රී තෘෂ්ණා පුරුෂ තෘෂ්ණාත් එක්ක. එතකොට ඒ තෘෂ්ණාව ප්‍රහීන කරලා නැහැ. ප්‍රහීන කරලා නැති නිසා නැවත බ්‍රහ්ම ලෝකෙන් ආපහු වෙනත් තැනක කාම ලෝකයේ තැනක උපදිනකොට යලි ස්ත්‍රී පුරුෂ තෘෂ්ණා මතුවෙන්නට පුළුවන්. ප්‍රහාණය කරලා නැති නිසා හැබැයි යටපත් කරලා තියෙන නිසා ඒක නිෂ්ක්‍රීය මට්ටමේ එතනදී පවතිනවා. එතකොට යම් අවස්ථාවක ඒ தත්ත්වය ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළොත් ප්‍රහීන වෙන්නේ කොතනදීද? කාමරාග පටිග දුරු වෙනකොට. කාමරාගයේ පටිගය දුරු වෙන්නේ අනාගාමී මාර්ගඥාන. ඒතර කාමරාගයේ දුරු වෙනකොට ස්ත්‍රී පුරුෂ කියන ස්වરૂපය නැවත ඒ සත්‍යය තුළ සසරේ කවමදාකවත් එතනින් එහාට ජනිත වෙන්නේ නැහැ. ඇයි ජනිත වෙන්නේ නැත්තේ? අර කාම තණ්හාව ප්‍රහාණය කරලා. එතකොට දැන් අප්‍රහීන මට්ටමේ නෙමෙයි ප්‍රහීන මට්ටමේ තමයි එතනින් එහාට පවතින. ඒතර ප්‍රහීන නම් එතනින් එහාට මේ භාව රූප නිර්මාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. ස්ත්‍රී භාව රූප හෝ පුරුෂ භාව රූප කියන தත්වයන් ගොඩනගන්නට සමත් වෙන්නේ නැහැ. මොකද එතනින් එහාට ඒ සත්‍යය උපදින්නේ කොහෙද? සුද්ධාවාසය. ඒතර සුද්ධාවාසයේ උපදිනකොට එතන කොහොමවත්ම දැන් රූපාවචර බ්‍රහ්මතලය ඒ කියන්නේ අනාගාමී බවටපත් නොවි රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදිනකොටත් ඒ බ්‍රහ්මයාටත් ස්ත්‍රී ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. හැබැයි ඒ නැති වෙන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කරලා නෙමෙයි තෘෂ්ණාව යටපත් කරලා. අනාගාමී මාර්ගඥාණයෙන් පස්සේ ඒතනත්තා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ අනාගාමී කෙනෙක් හැටියට ඒ උපදිනකොට එතනත් ස්ත්‍රී භාව පුරුෂ භාව නැහැ. හැබැයි ඒ නැති වෙන්නේ ප්‍රහීන භාවය නිසා. එතකොට සුද්ධාවාසය කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අනිත් ඒවත් රූපාවචර බ්‍රහ්ම ලෝක. හැබැයි සුද්ධාවාස නැමැති රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රහීන මට්ටමින් කාමරාගය ප්‍රහීන කරන. ඒ නිසා එතන එකට කිසිදු පදනමක් නැහැ. ඉන් මෙපිට ප්‍රතජන හෝ සෝවාන් මට්ටමේ යම් කිසි කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපන්නෝ. එතන කාමරාගේ තියනවා තිබුණා වුණාට එය යටපත් කරලා තියෙන නිසා ඒ බ්‍රහ්ම තලවලත් ස්ත්‍රී පුරුෂ භාවයක් ඇත්තේ නැහැ. ඊළඟට ප්‍රතිසන්දි චිත්තයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ප්‍රතිසන්දි සිතට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ස්ත්‍රීන් කෙරෙහි ඇතිවන කර්ම අප්‍රහීනත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන බැවින්ද පුරුෂයන් කෙරෙහි ඇතිවන කර්ම පුරුෂ තෘෂ්ණා සහගත වන බැවින්ද ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන්වමද පුරුෂයෝ පුරුෂයන්වමද උපදිති. එය වෙනස් වන්නේ එසේ නොවීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවහොත් පමණි. දැන් ස්ත්‍රී පුරුෂයන් ගැන කතා කරනකොට දැන් අපි ওই ජාතක කතා වල එහෙම අහන්නට ලැබෙනවා. යම් කාන්තාවක් හැටියට එන කෙනෙක් ආත්ම බොහෝ ගණනක් ඈතට දැන් හැම හැම චරිතයක් ගැනම එහෙම ජාතක කතා කියවිලා නැහැනේ. කියවිලා තියෙන චරිත ගත්තන් පස්සේ දැන් අපි හිතමු යසෝදරා. යසෝදරාව ගත්තන් පස්සේ ඇය දිගින් දිගටම ස්ත්‍රියක් හැටියට. එතකොට ස්ත්‍රියක් හැටියට පහළ වුණේ මොකක් නිසාද? ස්ත්‍රී තෘෂ්ණාව. ඊළඟට ස්ත්‍රී ප්‍රාර්ථනා. මොකක්ද ස්ත්‍රී ප්‍රාර්ථනා? අවසාන භවයේ බෝසතාණන් වහන්සේට බිරිඳ වෙන්න. එතකොට ඒ බිරිඳ වෙනවා කියන තැන පැතුමක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව එතකොට මොකද්ද? ස්ත්‍රී ප්‍රාර්ථනාව. ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රාර්ථනා. එතකොට අර ස්ත්‍රීත්වයෙන් මිදෙන්නට ඉඩක් නැහැ. ස්ත්‍රී චින්තනය, සංකල්ප, මනෝභාවයන් ඔක්කොම එතනටයි සැකසෙන්නේ. ඉතින් ඒකත් එක්කලා ස්ත්‍රී තෘෂ්ණාවනොත් මොකද අවසාන භවයේනේ කෙලස් නැසන්නේ එතකන් ක්ලේශයන් පවතිනවනේ. එතකොට අඩු වැඩි මට්ටමින් ස්ත්‍රී තෘෂ්ණාව එකත් එක්කලා බැඳී පවතින. එතකොට ආත්ම භාව දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ස්ත්‍රීත්වයේ නොමිදීම එහි ක්‍රියාත්මක වෙනවා. කුමක් නිසාද? අර එකම ශ්‍රී ශ්‍රී තෘෂ්ණාව, ශ්‍රී ආකල්ප, ශ්‍රී මනෝභාවයන් සහ ඒහා සම්බන්ධව කරන කුසල්, ඒහා සම්බන්ධ ප්‍රාර්ථනා මේ ඔක්කොම ටික එකතු වෙනකොට භවයෙන් භවයේ හැම භවයකම ස්ත්‍රීත්වයට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ తත්ත්වය වෙනස් වෙන්න නම් විශේෂ හේතු මතුවෙන්නට ඕන. ඒ தત્ත්වය වෙනස් වෙන්නට. එතකොට එක්කෝ තෘෂ්ණාව වෙනස් වෙන්නට ඕන නැත්නම් කර්ම වේගය වෙනස් වෙන්නට. ඉතින් කර්ම වේගය වෙනස් වෙන්නට එක්කෝ ප්‍රාර්ථනා එහෙම නැත්නම් හිතාමතා කරන කර්ම එහෙම නැත්නම් අහඹු විදිහට සිද්ධ වෙන කර්ම හැබැයි අහඹු විදිහට සිද්ධ වෙන කර්ම තිබුණා වුණාට තෘෂ්ණාව තියෙන්නේ මෙතන නම් කර්මයට විතරක් ඒක වෙනස් කරන්න පහසු නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ දෙපැත්තෙම සහ සම්බන්ධතාවය තියෙනවා. එතකොට පුරුෂයෙක් වීම කියන තැනදී දැන් අපි බෝසතාණන් වහන්සේ ගත්තන් පස්සේ එතකොට ආත්ම දහස් ගණන් ලක්ෂ ගණන් පුරුෂාත්ම භාවන. එතකොට මේ මොකක් නිසාද බුද්ධත්වයේ කියන ප්‍රාර්ථනාව ශක්තිමත්ව ගත්තට පස්සේ ඒ ප්‍රාර්ථනාවත් එක්කලා එතන ඒ පෞරුෂය පිළිබඳ උච්චතම අවස්ථාව. එතකොට මේ පෞරුෂය පිළිබඳ උච්චතම අවස්ථාවට යනකොට පුරුෂ කියන තැනින් ගිලිහෙන්න විදිහක් නැහැ. මේ මනෝභාවයන්, මේ සංකල්පනවන් ඔක්කොම තියෙන එතනට. දැන් ඔය මහායානට සම්බන්ධ යම් යම් දර්ශනවාදවල එහෙම තියෙනවා කාන්තාවන්ටත් බුදු වෙන්න පුළුවන් ආදි වශයෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකායේ මුල් සූත්‍රවල ඒකක නිපාතයේ තියෙනවා අට්ඨාන පාළිය කියලා. අට්ඨාන කියලා කියන්නේ ඨාන කියන්නේ සිදුවිය හැකි කර්ම අට්ඨාන කියන්නේ සිදු නොවිය හැකි කර්ම. ඒතර සිදු නොවිය හැකි කර්ම වලින් එකක් තමයි ස්ත්‍රී ස්වરૂපය මත සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට ඒක මේ අඩුවක් එහෙම නැත්නම් ලඝු කිරීමක් කියන කතාව නෙවෙයි මෙතන තියෙන හේතුඵල ක්‍රියාවලිය. ඒකයි මම මේ මේ මාතෘකාව හරියට වාද විවාද වලට තුඩු දෙන විවිධ අර්බුද ප්‍රශ්න ඇති කරගන්න කාරණයක් කිව්වේ හරියට අනවබෝධයෙන් අර සර්පයා වලිගෙන් ගන්නවා වගේ කියනකොටම කොනක එල්ලෙනවා. ආ එතකොට ස්ත්‍රීන්ට බුදු වෙන්න බැයිද මොකද්ද අඩුව? ඉතින් අන්න එහෙම හිතනකොට තමයි සමතන ඉල්ලන තැනට එන්නේ. එතකොට ස්ත්‍රියට තියෙන්නේ සමතන කියන කතාවක් නෙමෙයි ගහයි වැලයි ගත්තන් පස්සේ ගහ කියන්නේ ගහක් වැල කියන්නේ වැලක්. ගහද වඩා හොඳ වැලද වඩා හොඳ කියලා එකක් නැහැ. ගහේ ස්වરૂපය ගහ වැලේ ස්වરૂපය වැල. එතකොට ඒ දෙකේම විශේෂතා තියෙනවා. ගහට කරන්න බැරි જાති වැලට කරන්න පුළුවන්. සමහරට ගහක ලොකු ගෙඩියක් හැදුනොත් එහෙම අතු පිටින් ගලවගෙන හැලෙනවා. හැබැයි කතාවටත් කියනවා වැලේ gediya වැලට බර නැහැ. එතකොට වැලක කොච්චර බර gediyak හැදුනොත් ඒක දරා ගන්න. හැබැයි ගහක සීමා වික්මවා ලොකු gediyak හැදුනොත් හෝ gedi වැඩි වුණොත් එහෙම අතු පිටින් ගලවගෙන හැලෙනවා. ගහ ශක්තිමත් වුණාට අර දරා ගැනීමේ හැකියාව අතින් වැල ඊට වඩා ඉදිරියෙන් ඉන්න. මේ විදිහට ගහයි වැලයි අපිට සංසන්දනය කරන්න බෑ. සංසන්දනය කරලා වැඩක් නැහැ. ඒතර මේ ලෝකේ මේ සැසඳීම කියන එක තියෙන්නේ මානය, මැනීම. ඉතින් ඒක අරහත්ත්වයට දක්වාම තියෙන සූක්ෂම ක්ලේශයක්. ඒ නිසා හැම තිස්සෙම සසඳනවා. රෝස මලකුයි නෙළුම් මලකුයි සංසන්දනය කළා කියලා මොකද්ද කරන්න පුළුවන්? ගීත ලියන්න පුළුවන්. එතකොට සංකල්ප මතු කරන්න පුළුවන් සාහිත්‍ය ගොඩනගන්න පුළුවන්. හැබැයි රෝස මල රෝස මලමයි නෙළුම් මල නෙළුම් මලමයි. එතකොට රෝස මලෙත් නටුවේ කටු තියෙනවා නෙළුම් මලෙත් නටුවේ කටු තියෙනවා. ඉතින් ඔහොම සසඳන්න පුළුවන්. සසඳුවට මේ දෙක එකක් වෙන්නෙත් නැහැ. කොච්චර සංසන්දනය කළත් ඇති වැඩකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි ස්ත්‍රී බව, ස්ත්‍රී බව, පුරුෂ බව, පුරුෂ බව. එතකොට මෙහි තියෙන දෙදෙනාටම ආවේනික ගුණාංග තියෙනවා. ඒක දුර්වලකමක් කියන එක නෙමෙයි. ඒක තමයි එහි ස්වરૂපය. ඒක තමයි මේ හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙන රටාව. ඒක තමයි නාම රූප ධර්මයන්ගේ ගොනු වීමෙන් ඇති වෙන ඵලය. එතකොට ඒ ඵලය ගොඩනග දැන් දැන් අපේ මහබෝසතාණන් වහන්සේ පවා ස්ත්‍රීත්වයේ ඉඳගෙනනේ මුලින්ම බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ස්ත්‍රියකට බුදු වෙන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. බුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ බුදු වෙන තැනට යනකොට අර සාධක ටික තමයි මතුවෙන්නේ. දැන් ස්ත්‍රියකට බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑනේ. පුරුෂයෙකුටත් බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. ඇයි බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ? එතන ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නැති නිසා. ඒ නිසා ස්ත්‍රීන්ට බෑ බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රීන්ට විතර නෑ පුරුෂයින්ටත් බෑ බ්‍රහ්ම ලෝකේ උපදින්න. ඒ දෙකම නැති නිසා. අන්න ඒ වගේ මේ බුද්ධත්වයේ කියන තැනදී එතනට අදාළ හේතු සාධක ටිකත් ඒ හේතු සාධක ටික ශක්තිමත් වෙනකොට බලවත් වෙනකොට ආයතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඊළඟට සරියුත් හාමුදුරුවෝ වගේ චරිත ගත්තාම උන්වහන්සේලා ආත්ම බව දහස් ගණනක් පුරුෂයින් හැටියට ඇවිල්ලා මහාන වෙලා එතකොට ඒ අඛණ්ඩතාවය අපට ආත්ම බොහෝ ගණනක් ආපස්සට බැලුවොත් පුබ්බේ නිවාසානසති ඥානය උපදවාගෙන බැලුවොත් එහෙම බලන්න පුළුවන් අයගෙන් ඇහුවොත් ආත්ම බොහෝ ගණනක් ඒ ස්වરૂපයෙන් ඇවිත් තියෙන්නේ ඇයි අර ස්ත්‍රී තෘෂ්ණා පුරුෂ තෘෂ්ණා ස්ත්‍රී ආකල්ප පුරුෂ ආකල්ප ස්ත්‍රී මනෝභාවයන් පුරුෂ මනෝභාවයන් මේවා හා ඒකබද්ධ හොඳයි එහෙනම් අපිට බොහොම පොඩි කොටසයි ඒකේ කතා කරන්න පුළුවන් වුණේ අපි ඊළඟ සතියේත් අපි ඒ පිළිබඳව ඊටු ටික සාකච්ඡා කරමු. එහෙනම් අද දවසේ අපි ධර්ම දේශනාව මෙපමණකින් නිමා කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. එතකොට අපි ලබන සතියේත් භව රූප පිළිබඳව කතා කරන්න අපට කොටසක් තියෙනවා. ඊළඟට එහිම තව අනුමාත්‍රිකාවක් නායක හඳුරු ඉදලා තිනවා ලිංග පරිවර්තනය කළා ස්ත්‍රී භාව පුරුෂ භාව ස්ත්‍රීන් හැටියට පුරුෂෙන් හැටියට ඉපදිලා පසුව පරිවර්තනය වීම පිළිබඳව ඒතකොට ඒවට අදාළ හේතු ඉතින් ඒවා පිළිබඳව එහෙම කතා කරනකොට තමයි මම කිව්වේ ගොඩාක් අර වැරදි විදිහට දේවල් වටහා ගන්න අර්ථකථනය කර ගන්න තැන් තියෙන්න පුළුවන් ඉතින් අපි ඒවා ඊළඟ සතියට ඉතුරු කරලා අද දවසේ දේශනාව අවසන් කරලා අපි ධර්ම සාකච්ඡාවට යමු